දැහැමින් දිවිගෙවන ඔබට රටට ආයුබෝ වේවා. අදත් අපට අරබන්නට අවසරයි අලුත් දවසක අලුත් සතියක මේ වැඩසටහන ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ. අද දවසෙත් මේ වැඩසටහනේ සදහම් දෙසුමට ධම්මසුනට මේ සදහම් සාකච්ඡාවට අප කෙරෙහි තාමත්ම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුනා. නම කියන්නට අවසරයි පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනී සුදස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ හම්දුරුවනේ සුපුරුදු පරිදි ඉතාමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේව හදවතින් නැගෙන සාදු නදින් මේ අවස්ථාවට මැදිරි පරිශ්‍රයට මූලාසනයට දහම් වසුනට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. හිතවතුනි අපේ වැඩසටහන සුගත පද විවරණ. මේ වැඩසටහනේ අප තෝරාගත් ධර්ම ග්‍රන්ථය වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම. මේ ග්‍රන්ථය රචනා කරන්නට යෙදුනේ නම කියන්නට අවසරයි අපේ නායක ස්වාමින්දයන් වහන්සේ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින්දයන් වහන්සේ. උන්වහන්සේගෙන් රචිත පොතපත දහසක් අතරේ බොහෝ පිරිසකගේ ඉල්ලීමට විශේෂයෙන්ම අපේ හාමුදුරන් වහන්සේගේ විදේශගත ශ්‍රාවක පිරිසකගේ වැඩිදුරටත් ඉල්ලීමට තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. වැඩසටහන ආරම්භ වෙලා මේ වෙනකොට වැඩසටහන් කිහිපයක්ම විකාශය වෙලා තිබෙන මොහොතක ඊතා ඉහළ ප්‍රතිචාර අපට ලැබෙනවා මේ වැඩසටහන ඉතාමත්ම හොඳයි සමාජයට ආදර්ශවත් ඒ නිසා මේ වැඩසටහන දිගටම කරන්න කියලා. ඒ වගේම වැඩසටහනට අලුතෙන් එකතු කළ යුතු දේ පිළිබඳවත් අපේ හාමුදුරන්ට විවිධ යෝජනා ලැබුණ බවට අපට දැනගන්නට ලැබුණා. හාමුදුරුවනි ඔබ වහන්සේ දෙසට යොමු වෙනවා ධම් සාකච්ඡාවට ඉක්මනින්ම යන්න ඕන නිසා මොකද ප්‍රේක්ෂකයින් බලාගෙන ඉන්නේ ඔබ වහන්සේගේ මේ සදහම් පැහැදිලි කිරීම විවරණය හම්දුරුවනි අපේ විකුත් දවසේ කතා කළා දේශය පිළිබඳව. ඔබ වහන්සේ කිව්වා සතර ආකාරයි මේ දේශය කියලා. ඊට පස්සේ දේශය වංචක ස්වභාවයට හැරිලා අපේ හිත්සන්තානේ අපිටත් නොදැනුවත්වම අපි දන්නේත් නැතුව අපිව රවටන ආකාරය ඔබ වහන්සේ ආකාර දෙකකට පැහැදිලි කළා. හම්දුරුනේ ශාන්ති වංචක දේශය සහ අවිහිංසා වංචක දේශය කියන කාරණාව. හඳුනේ අද අපි ඊළඟ කොටසට එන්නට සූදානම් වෙනවා නෛෂ්කාම්ම්‍ය කාමතාවේශයෙන් වංචක දේශය. හඳුනේ මේ පිළිබඳව අපි දහම් විග්‍රහය ලබා ගමු. තෙරුවන් සරණයි හැම දිනාටම ඇත්තටම ශහන් මහත්මයා දැන් මේ නෛෂ්කාම්ම්‍ය වේශයෙන් මතුවෙන වංචක ද්වේෂයත් වර්තමානයේ බහුලව ක්‍රියාත්මක වෙන මානසික තත්ත්වයක්. දැන් අපට පෙනෙනවනේ අද කාලේ හුඟක් දෙනා මේ අත්හැරීම අත්හැරීම කියන කාරණේ ගැන හරියට කතා කරන ගිහි පැවිදි දෙපිරිස අතරම අත්හැරීම බොහොම ලොකු මේ ප්‍රවණතාවයක් ඇති මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් හුඟක් දෙනා සතුටු වෙනවා. අපි මේ මේ දේවල් අත්හැරියා, මෙච්චර જાති අතහැරලායි ඉන්නේ. ඉතින් සමහර තරුණ අය පවා සමහරලාට අපිට කියනවා සහන් මහත්තයා දැන් බිරිඳ අත්හැරලා ඉන්නේ, සැමියා අත්හැරලා ඉන්නේ, දරුවෝ හදන එක අත්හැරලා ඉන්නේ. එතකොට රැකී ආරක්ෂා අත්හැරලා ඉන්නේ. එහෙම පවා කියන අය අපිට හමු වෙනවා. ඉතින් බැලුවෙන් පස්සේ ඒගොල්ලෝ මේ නිවනේ එලිපත්ත මත ඉන්නෝ වගේ පෙනෙනවා සමහර වෙලාවට කතා කරන ස්වරූපය. හඳුනේ අර පුදුම කැපකිරීමක් කරන වගේ දැනෙනවා. පුදුම කැපකිරීමක් කරනවා ලොකු අතහැරීමක් කරනවා වගේ පෙනෙනවා. නමුත් ඇත්තටම මේගොල්ලන්ගේ ජීවිතවල ඒ අත්හැරීමට පසුබිම සැකසුනේ කොහොමද මොන වගේ මානසිකත්වයකින්ද අත්හැරීම කළේ කියලා බලනකොට තමයි ඊටාම කනගාටුදායක තත්ත්වයන් අපට පෙනෙන්නේ. ඉතින් ඒ නිසා අපි අමතක කරන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කුසල කර්මයේද අකුසල කර්මයේද කියන தত্ত্বය තීරණය කරන ප්‍රධාන සාධකය වෙන්නේ. එතකොට අපි දේවල් අත්හරිනවා කියන එක වැදගත් වෙනවා. හැබැයි අත්හැරීම වැදගත් වෙන එකට පදනම් වූ මානසික தত্ত্বය මොකද්ද කියන කාරණේ මතයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අම්මා තාත්තට සලකන දරුවා සත්පුරුෂයෙක්ද නැද්ද කියලා අපිට එකපාරට කියන්න බෑ. මොකද අම්මා තාත්තට සලකන කෙනා විවිධ මානසික තත්ත්වයන්ගෙන් සලකන්න පුළුවන්. සමහරට පොතේ තියෙන සල්ලි ටික ගන්න, ඉඩම ලියා ගන්න, එහෙම විවිධ පදනම් මත. ඉතින් ඒ නිසා අම්මා තාත්තට සලකන කෙනා හොඳයිද? ඒ සැලකීම හොඳද? ඒක සත්පුරුෂකමක්ද කියලා තීරණය වෙන්නේ මොන මානසිකත්වයකින්ද ඒ සැලකීම කරන්න කියන කාරණේ මතයි. අන්න ඒ වගේ දේවල් අතහැරීම හොඳයි. නමුත් ඒ අතහරින්නේ මොන පදනමකද? ඉතින් අන්න ඒ ඒ කාරණය ගැන විමසලා බලනකොට ඊටාම සූක්ෂම විදිහට වැඩි දෙනේ නෛෂ්කාම්‍ය ආද්‍යාසයෙන් දේවල් අතහරිනවා වෙනුවට පටිග සම්පයුක්ත ස්වභාවයෙන් දේවල් අතහරින ගතිය වැඩි බවක් තමයි අපට පෙනෙන්නේ. දැන් සහන් මහත්තයා මූලික අවස්ථාවේදී පැවිද්දෙක් හැටියට අපි අතින් උනත් වෙන්නේ නෛෂ්කාම්‍ය අධ්‍යාසයෙන් අත්හැරීම නෙමෙයි. අපි අතින් උනත් මූලික අවස්ථාවේදී වෙන්නේ පටික සම්පයුක්තව අත්හැරීම තමයි. ඒ මොකද මිනිස්සු දුක් විඳින්න කැමති දුක ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුඛකාමානි භූතානි මිනිස්සු සැපයට කැමති. දුක්ඛ පටික්කුලාන. එතකොට දුක ප්‍රතික්ෂේප කරනවා. ඒක පිළිකුල් කරනවා. එතකොට සියලු දෙනාම දුකෙන් තැති ගන්නවා. බියපත් වෙනවා. එතකොට හැමතිස්සෙම මේ මේ කටුක අත්දැකීම් වලින් අයින් වෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒ කටුක අත්දැකීමෙන් අයින් වෙන්න ඕන කියන මානසිකත්වය මූලික අවස්ථාවේ ඥාන සංප්‍රයුක්තවම නෙමෙයි එන්නේ. ඒක එන්නේ සූක්ෂම විදිහට මේ පටික සම්පයුක්තව තමයි මතුවෙන්නේ. ඒ නිසා බහුලව ගිහි වුණත් පැවිදි වුණත් ප්‍රාථමික අවස්ථාවේදී අපි දේවල් අතහරින්නට උත්සාහ කරන්නේ අර දුක ප්‍රතික්ෂේප කරමින්. ඒ කියන්නේ පීඩාවට කැමති නැති නිසා, පීඩාවට අකමැති නිසා. එතකොට ඒ අකමැත්ත කියන තැන සූක්ෂම ද්වේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි අපිට නිවන් දකින්න බෑ ඒ ස්වභාවයෙන් අතහැරලා. එතකොට නිවන් දකින්නට නම් හැබෑවටම නයිස්කාම්‍ය ආද්‍යාසයෙන් අත්හරින්න ඕන. නයිස්කාම්‍ය කියලා කියන්නේ කාමයන් අතහැරීම. ඒ කියන්නේ කැමති දේවල් අතහැරීම. අකමැති දේවල් අතහැරීම. ඉතින් සත්තු සිව්පාවත් කරනවනේ. නේද? දැන් සත්තු සිව්පාවන්ට පුළුවන් අකමැති දේවල් අතහරින්න. හැබැයි කැමති දේවල් අතහරින්න පුළුවන් නම් එතන තමයි වැදගත්කම තියෙන්නේ. දැන් රේරුකාණේ මහානායක හඳුරු මෙහි පැහැදිලි කරන්නේ සමහර වෙලාවට මිනිස්සු කැමති දේවලුත් අතහරිනවා ඇත්තටම. දැන් අකමැති දේවල් අත්හරිනවා කියන එක අපිට පොදුවේ තේරුම් ගන්න පුළුවන් බොහොම සුළු දෙයක් අපේ ඒක බොහොම සුළු දෙයක්. යමකට අකමැති වුනහම ඒක අතහරිනවා. හැබැයි කැමැතිම දේවල් අතහරිනවා නම් එතන යම් විශේෂත්වයක් තියෙනවා. හැබැයි මේ වංචක ධර්මවල ස්වභාවය තමයි සමහරවිට කැමැතිම දේවලුත් අතහරිනවා. ඒත් නිවැරදි මනෝභාවයෙන් මෙතන තියෙන්නේ. අන්න ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට උන්වහන්සේ සිහිපත් කරනවා බලාපොරොත්තු කඩ ඌද ප්‍රිය පුද්ගලයන් නැසුණා ඌද වස්තු භංගත්වයට පැමිණියා ඌද සමහරුන් කෙරෙහි ඒ කරුණ පිළිබඳ වූ द्वේෂය සමහර විට නෛෂ්කාම්ම්‍ය කාමතාවේශයෙන් පහළ වේ. ඊන් වංචිත වූ ඇතම් කාන්තාවෝ හිස මුඩු කොට දසසිල් සමාදන් වෙති. ඇතම්හු ගිහිගේ හැර පැවිදි වන්නට සිතති. සමහර පැවිද්දෝද විහාරාරාමයන් හැර දමා ආරණ්‍යගත වෙති. එතකොට දැන් සයන් මහත්තයා අහන්න පුළුවන් ඉතින් මහාන වෙන එක හොඳ නැද්ද? හම්දුනේ දැන් හිතුවා විතරයි. <laughs> එතකොට මහාන වෙන එක හොඳ නැද්ද? ඊළඟට මේ මහාන වෙච්ච හාමුදුරු පන්සල් අතහැරලා ආරණ්‍ය ගත වෙන එක හොඳ නැද්ද? නෑ ඒක හොඳ නැත්තේ නේව හැම එකක්ම හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොන අදහසින්ද කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක්තරා සූත්‍රයක මට මතක හැටියට අංගුත්තර නිකාය පංචක නිපාතේ සූත්‍රයක දැක්වෙනවා. කරුණු පහක් හේතු කොටගෙන ආරණ්‍යගත වීම සිද්ධ වෙන්න පුළුවන්. ඇතම් හෝ ආරණ්‍යගත වෙනවා උමතු බව නිසා. ඒ උමතු බවත් එක්කලා ඔවුන්ට කැලේ තමයි ප්‍රිය. සමාජයට වඩා. ඒ නිසා ආරණ්‍ය ගත වෙනවා. තව සමහරු ආරණ්‍ය ගත වෙනවා යම් යම් වැරදි වැඩ කරලා සමාජයේ ඉන්න බෑ. ඒ ඉන්න බැරි නිසා ආරණ්‍ය ගත වෙනවා. තව සමහරු ආරණ්‍ය ගත වෙනවා අර විදිහට සමාජයත් එක්ක ගැටිලා ප්‍රතික්ෂේප කරලා ඒ සමාජයේ ඉන්න කැමති නැති නිසා ආරණ්‍ය ගත වෙනවා. සමාජයේ ඉන්න බැරිකම නිසා එක්ක ආරණ්‍ය ගත නැත්නම් කැමති නැති නිසා ආරණ්‍ය ගත. තව සමහරු ආරණ්‍යගත වෙනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරලා තියෙනවා ආරණ්‍යගත වීම කියලා. එහෙම හිතාගෙන අර තමනුත් ඒ ගොඩේ කෙනෙක්. මමත් ඒ බුදුහාමුදුරුව ප්‍රශංසා කරපු විදිහේ චරිතයක් කියන ඒ මානසිකත්වය ඇති කරගෙන ආරණ්‍යගතයි. ඇතැම් අය කලාතුරකින් අල්පේච්ඡතාවය නිසාම සන්තුට්ඨිතාවය නිසාම ඒ ಗುಣ වඩන්නට යෝග්‍ය ස්ථානයක් කියන අදහසින් ආරණ්‍යගත වෙනවා. ඔය අය අතරින් යම්කිසි කෙනෙක් අල්පේච්ඡතාවය නිසා සන්තුට්ඨිතාවය නිසා ಗುಣ වඩන්නට සුදුසු තැනක් හැටියට ආරණ්‍යගත වෙනවා නම් එය තමයි ආරණ්‍යගත වීමේ ශ්‍රේෂ්ඨ අවස්ථාව කියලා බුදුහාරෝ දේශනා කරනවා. ඉතින් ඒ නිසා ශහන් මහත්තයා දැන් සමහර කෙනෙක් මහාන වෙන්න ආවහම දැන් අපි සමාජයේ හුඟක් වෙලාවට ආරාධනා කරනවා ඉතින් පැවිදි වෙන්න කැමති කෙනෙක් පැවිදි සුදුසුයි. හැබැයි පැවිදි වෙන්න යම්කිසි කෙනෙක් ආවොත් අපි එයාගේ මුලින්ම අහන ප්‍රශ්නය තමයි ඇයිද මහාන වෙන්නේ? ඇයිද මහාන වෙන්න හිතුවේ? මොකද මේ ප්‍රශ්නය ටිකක් අමුතුයි වගේ හිතෙන්න පුළුවන් කෙනෙකුට. ඉතින් මහාන වෙන එක ඇයි හාමුදුරුවෝ මෙහෙම අහන්නේ කියලා. හාමුදුරුවෝ ටිකක් ඒක කියපු විදිය වෙනස්. ඔබ වහන්සේම අහලා තියෙනවද ඒ කියන්නේ? ඇත්තටම මම අහලා තියෙනවා. මොකද දැන් අපි ළඟට මහාන වෙන්න කවුරු ආවා වුණත් මුලින්ම අපි අහන්නේ ඇයිද මහාන වෙන්නේ කියලා. ඇයිද මහාන වෙන්න ආවේ කියන එක. මොකද එහෙම නැත්නම් ගොඩාක් දෙනා සෙහන් මහත්තයා මානසික රෝගීන් වෙනවා පැවිදි වෙන්නට. ඊළඟට ওই විදිහට ගැටිලා හැපිලා ඒ Taman පෙරදිලා ඒ චිත්ත පීඩාව නිසා මහාන වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේත් එහෙම ආදරයෙන් පෙරදිච්ච අය මහාන වුණා. ඊළඟට ගෙවල් දොරවල් අහිමි වෙච්ච අය මහාන වුණා. අමුදරුවන් අහිමි වෙච්ච අය මහාන වුණා. ඊළඟට රස්සාව කරගන්න බැරි වෙච්ච නිසා යැපෙන්න ක්‍රමයක් ওই විවිධ අය මහාන වුණා. හැබැයි ඒ අය පැවිදි වුණාම බුදුරජාණන් වහන්සේ හෝ මහරහතන් වහන්සේලා ළඟට යොමු වුණාම සාංශාරික වශයෙන් ඔවුන් සතුව පුහුණු කරලා තිබුණු යම්කිසි ගුණයක් මතු කරලා ඒ අයට නිවැරදි මඟ පෙන්වන්නට පුළුවන් වුණු අවස්ථාවල ඒ අයට සසර දුකින් එතර වෙන්න රහත් වෙන්න පව අවස්ථා සැලසුණා. නමුත් ඒකෙන් අපිට තීරණය කරන්න බෑ එහෙම එන හැම දිනම රහත් වෙන්නට සුදුසුකම් ඇතුවයි එන්නේ කියලා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ විවිධ හේතු සාධක නිසා එහෙම සාසනයට යොමු වුණාට ඒ අයට සාංශාරික යම් හුරුවක් තිබුණා. ඒ තිබිච්ච අය නිසා සහ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිම නිසා ඒ අයට යහපතක් වුණා. ඉතින් වර්තමානයේ අපට පෙනෙනවා එහෙම යම්කිසි කලකිරීමක් නිසා මහන වෙන්න ආවට මහන වුණාට පස්සේ නැවත කාමයන්ට යොමු වෙන්නට ඕන තරම් පසුබිමාද තියෙනවා. අන්තර්ජාල පහසුකම්ද ඊළඟට දැන් ওই ජංගම දුරකථනද ඊළඟට මහජනතාවගෙන් ලැබෙන ප්‍රත්‍ය පහසුකම් හෝ ඒ වගේම වෙන වෙන තව විවිධ පෙළඹවීම් ඉතින් එතකොට දැන් අර කලකිරිලා ආවා වුණාට අතන ගැටිලා ආවා වුණාට ඒතනත්තාට හොඳ සංසාරික හුරුවක් නොතිබුණොත් ඒ වගේම හොඳ ගුරු ඇසුරක් නොතිබුණොත් ඒවා එතකොට හොඳ සාංශාරික හුරුවක් කියන එක විශේෂයි. ගුරු ඇසුර කොච්චර හොඳ වුණත් සසරේ හුරුවක් නැතිනම් ආයේතනත්තට කාම සංකල්පනා මතුවෙන්නට පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඔහුට ගිහිකමත් නැති මහානකමත් නැති නිකන් අතරමැද මේ පැත්තට මේ පැත්තට දෝලණය වෙන ජීවිතයක්. ටික කාලයක් මහාන වෙලා ඉන්නවා ආයේ ගිහිගෙට යනවා. ආයතන ගැටෙනකොට ආයෙ මෙතනට එනවා. එතකොට ඔහු ජීවිතයෙන් පලා යන්නට වෑයම් කරන කෙනෙක් විනා ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්නේ නැහැ. සාහන්දුනේ අවසානයේ ශාසනයටත් ඒ චෝදනාවක් වැඩි. චෝදනාවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි කෙනෙක් පැවිදි කරනකොට විශේෂයෙන් විමසලා බලන්න ඕන නිවැරදි අදහසින්ද මහාන වෙන්න එන්නේ. ඉතින් නිවැරදි අදහසක් නැත්නම් අපි තැනැත්තාව නිවැරදි අදහසකට යොමු කරන්න ඕන. අඩුතරමින්. එතකොට හැමෝම නිවැරදි අදහසින් හොඳ ප්‍රඥාවෙන් එනවා නෙමෙයිනේ. නමුත් අපට එතනත් හදලා ගන්නවත් පුළුවන් ද අඩුතරමින්. නිවැරදි ආකල්පයකට දැන් අන්‍ය තීර්ථකයන් හැටියට හිටපු අයත් මහාන වෙන්න ආව. හැබැයි බුදුහාඳුරෝ දේශනා කරන මාස 4ක් ඒගොල්ලෝ පරිවාස කාලයක් තියන්න. ඒ පරිවාස කාලයක් තියන්න කිව්වේ මේ දඬුවම් දෙන්න නෙමෙයි. හිංසා කරන්න නෙමෙයි. උඹලා මේ පිටතැන් වලින් ආවේ මේ මේ සංස්ථාවට ඇතුළත් වෙන්න ඕන නම් මේ වේටින් ලිස්ට් එකේ ඉඳලා වරෙල්ලා කියලා එහෙම එකක් රැග් එකක් නෙමෙයි අපි හම්බ රැග් එකක් නෙමෙයි එහෙම නෙමෙයි ඒගොල්ලන්ට අර මේ ආකල්ප සම්පත්තිය මේ චින්තනය මේ දැක්ම හුරු වෙන්නට කලක් ගත වෙනවා එහෙම හුරු කරලා ගත්තේ නැත්තම් මෙතන රැඳෙන්න බෑ නිකන් කෙස් කපාගත්තු පමණට කලිසම් වෙනුවට සිවුර ඇඳ පමණට මහානකම් කරන්න බෑ අපිට දැන් අද සමාජයේ පේනවනේ ඒ විදිහට මහානකමට යොමු වෙච්ච අය නිසා මේ ශාසනයට කොච්චර අනර්ථයක් සිදු වෙමින් පවතිනවද කියලා. ඉතින් ඒ නිසා බොහෝ දෙනා පැවිදි වෙන්න ආවා වුණාට ඒ එන්නේ නිවැරදි අදහසින් නෙමෙයි. එතකොට නිවැරදි අදහසක් නැතිනම් ඒගොල්ලෝ නිවැරදි අදහසකට යොමු කරලා සංස්කරණය කරලා ප්‍රතිසංස්කරණය කරලා නිවැරදි ආකල්ප සම්පත්තියෙහි පිහිටවලා නිවැරදි දැක්මක් ඇති කරලා මහානකමට ගන්න පුළුවන් නම් රහත් වීම කෙසේ වෙතත් අඩුතරමින් යම් කෙසේ ශ්‍රමණ සාරුප්‍යයට ගැළපෙන විදිහේ පැවිදි ජීවිතයක්වත් ගත කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ නිසා තමයි අපි කිව්වේ අර විදිහට මහාන වෙන්න આવොත් අපි මුලින්ම අහන ප්‍රශ්නේ තමයි ඇයිද මහාන වෙන්නේ? මොකටද මහාන වෙන්න හිතුවේ කියන එක. එහෙම ඇතුළත මතුවලා එන විදිහට ප්‍රශ්න කළේ නැත්නම් ඒගොල්ලෝවත් දන්නේ මොකටද එන්නේ කියලා. ඉතින් නායක හඳුරු මෙතනදි කියන්නේ මේ සූක්ෂම ද්වේෂය මේ නෛෂ්කාම්‍යතා වේශයෙන් මතුවෙනවා. දැන් අර අකමැති දේවල් අතහරින එක අපිට පොදුවේ කොතනත් පෙනෙන දෙයක්. ඒක සරල දෙයක්. හැබැයි කැමැතිම දේවල් Taman ගොඩාක් ඇලුම් කරපු ජීවිත තමන් ගොඩක් ඇලුම් කරපු ජීවිතේ ඒ වගේම තමන් ජීවිතේ හුඟක් ඇලුම් කරපු කාම සම්පත් ඇලුම් කරපු පුද්ගලයෝ ඒවා අතහරිනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. නමුත් සූක්ෂම විදිහට द्वේෂය මතුනොත් ඔය සියල්ලම අතහැර දමන්නට පුළුවන්. දැන් සහන් මහත්තයා යම් කෙනෙකුට ප්‍රඥාවෙන් හරියට මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනව පක්ෂය දැක්කොත් ඒ කියන්නේ ඒවා තියෙන nissරු බව, ඒවා තියෙන පීඩාකාරී බව ප්‍රඥාවෙන් දැක්කොත් ඒතනත්තාට කැමැතිම දේවල් අතහරින්නට පුළුවන්. හැබැයි ද්වේෂයෙන් උත්යම් කිසි කෙනෙකුට කැමැති දේවල් අතහරින්න පුළුවන්. ශහන් මහතර මතක ඇති පහුගිය වැඩසටහනේදී මම උදාහරණයක් කිව්වා. යම්කිසි ගැහැණු දරුවෙකුට පිරිමි ළමයෙක් කෙරෙහි දැඩි ලෙන්ගතු බවක් ඇති වුනහම පිරිමි ළමයෙකුට ගැහැණු ළමයෙක් කෙරෙහි දැඩි ලෙන්ගතු බවක් ඇති වුනහම ඒ සම්බන්ධතාවයේ සුදුසු නැති එකක් නම් මව්පියෝ මොකද කරන්නේ? අරයාගේ නොසුදුසුකම් ටික මතු කරනවා. වැරදිම පෙන්නනවා. දැන් එහෙම වැරදි පෙන්නකොට ප්‍රඥාවෙන් යුක්තව ඒ වරද දැක්කොත් මව්පියොත් ප්‍රඥාවෙන් නම් ඒක කරන්නේ දරුවත් ඒක ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ සම්බන්ධතාවය ටිකක් ලිහිල් වෙලා යන්න පුළුවන්. හැබැයි අර දරුවා තුලත් ඒක ප්‍රතිවිරෝධාකාරයෙන් දැක්කෝ සමහරට එතෙක් ආදරය කරපු තැනැත්තා කෙරෙහි ගැඹුරු ද්වේෂයක් මතුවෙන්නත් ඕන නම් පුළුවන්. හඳුනේ පහුගිය කාලවල පිහිපාරවල් 108යි 110යි 10යි ඒ විදිහට. එතකොට මේ අම්මලා තාත්තලා කරන වැරද්දක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. Taman ගොඩාක් ආදරය කරපු තැනැත්තාට ඒ ආදරය කරනවා වගේම ඉතින් ආදරය කියලා අද තෘෂ්ණා මූලික මානසිකත්වයක් නේ. ආදරේ විවිධ පදනම් වලින් ඇති වෙන්න පුළුවන්. ඒක තෘෂ්ණා මූලිකව මතුවෙන්න පුළුවන්. ඒක මෙත්තා මූලිකව මතුවෙන්න පුළුවන්. ප්‍රඥා මූලිකව මතුවෙන්න. ආදරේ තුන් ක්‍රමයකට ඇති වෙන්න පුළුවන්. තෘෂ්ණා මූලිකව ඇති වෙනවා කියලා කියන්නේ Tamanට ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාවය කැමැත්ත ඒ කියන්නේ තමන්ගේ සිතට ආස්වාදයක් ලබා ගන්න. අනිත් කෙනා ඇසුරු කිරීමෙන් තමන්ගේ ඉන්ද්‍රිය පිනවනවා තමන්ගේ සිතට සතුටක් ආස්වාදය දැනෙනවා. එතකොට ඒ සඳහා බොහෝ දෙනා ආදරය කරනවා. එතන තියෙන තෘෂ්ණා මූලික රාග නිශ්චිත ආදරය. ලෝකේ බහුලව තියෙන එක තමයි. ඊළඟට මෙත්තා මූලික ආදරයක් තියෙනවා. මෙත්තා මූලික ආදරයක් කියලා කියන්නේ අනිත් කෙනා නිසා මම පිනවන්නට නෙමෙයි මට පුළුවන් හැටියට අනිත් කෙනා සතුටින් තියන්න. අනිත් කෙනා සුවෙන් තියන්න. ඒ තනත්තා හෝ තනත්තිය සුවෙන් ඉන්නවා දකින්න කැමති. ඒ ඒ තනත්තා හෝ තනත්තියට මට පුළුවන් උපරිමයෙන් යහපත කරලා සුවපත් කරන්න ඕන. එතකොට ඒ එතන තියෙන මෙත්තා මූලික ආදරය. ඒ මෙත්තා මූලික ආදරය පුද්ගලයෙකුට දෙන්නෙකුට සීමා නොවි බොහෝ දෙනෙක් වෙත පතුරවන්නට පුළුවන්. එතකොට ඒකෙදි සීමා මායිම් එතරම් අදාළ වෙන්නේ නැහැ. අර රාග නිශ්චිත ආදරයේදී තමයි වෙන කෙනෙක් දිහා බලන්න බෑ. මගේ දිහා විතරයි බලන්න ඕන. වෙන කෙනෙක් එක්ක කතා කරන්න බෑ. ඒ ඔක්කොම ප්‍රශ්න ටික එන්නේ එතනදී. එතකොට වෙන කෙනෙක් එක්ක කතා කළොත් වෙන කෙනෙක් දිහා බැලුවොත් පිහියෙන් යනවා. <laughs> ඒ මට්ටමටපත් වෙන්නේ අර රාග නිශ්චිත ස්වභාවයත් එක්කලා. ඒතර ප්‍රඥා මූලික ආදරයයි කියලා කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ ද්වේෂය ගැන වුණත් මේ කාරණේ මතුවෙච්ච නිසා මේ ටික මතු කරන්නේ ප්‍රඥා මූලික ආදරයයි කියලා කියන්නේ එතන තියෙන්නේ පුද්ගලයෙකුට ඒ ඒ කාලවකවානුවල වැඩෙන්න නම් ඒ ඒ ඒ කාල පරිච්ඡේදයට අවශ්‍ය විදිහේ අදාළ විදිහේ ආදරයක් සෙනෙහසක් ඕන කරනවා. ඒ කියන්නේ කුඩා දරුවෙකුට මවගේ සෙනෙහස පියාගේ සෙනෙහස ඕන. ඊළඟට තරුණ වයසටපත් වෙනකොට සමස්ත සමාජයේ ආදරයේ සෙනෙහස ඕන. විවාහ විවාහ කිවිස ගත්තාම බිරිඳගේ සැමියාගේ ආදරයේ සෙනෙහස ඕනෝන්ට තියෙන්න ඕන. වැඩිහිටියෙක් වෙනකොට දරුවන්ගේ සහ ඒ ඥාති මිත්‍රාදීන්ගේ ආදරයේ සෙනෙහස ඕන. ඒවා ඒවා නැති වුණොත් ඒ පෞරුෂය වැඩෙන්නේ ඒ චරිතය දුර්වල චරිතයක් වෙනවා. පෞරුෂ ඌනතා ඇති වෙනවා. ඉතින් ඒ නිසා පුද්ගලයෙක් හැටියට අංග සම්පූර්ණව කායික, මානසික, ආධ්‍යාත්මික, සමාජික කියන මේ පැති හතරෙන්ම පුද්ගලයා සංවර්ධනය වෙලා පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත්කරනද ඒ ඒ කාල පරිච්ඡේදවල ඔහුට හෝ ඇයට ලැබෙන්න ඕන ආදරය, සෙනෙහස ලබා දෙන්නට ඕන. ඒ සඳහා අපි කැප වෙන්න ඕන. එතන තියෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත ආදරයක් ප්‍රඥා මූලික ආදරය. ඒ වගේම ඒ ඒ ඒ වැඩපිළිවෙල තුලින් ඒතනත්තා ගුණයෙන් නුවණින් අවදි කරලා විමුක්තිය වෙත යොමු කරන්න. එතන තියෙන ඊතා පොළොල් සංකල්පය. ඉතින් මේ විදිහට ආදරේ විවිධ පදනම් තියෙනවා. නමුත් අර රාග නිශ්චිතව ඉන්ද්‍රිය පිනවීමේ පදනම මත යම් කෙනෙක් ඇලුම් කරනකොට ඒ ඇලුම් කරන තැනට යම්කිසි බාධකයක් ආපු ගමන්ම එතන ලොකු ගැටුමක් නිර්මාණය වෙනවා. එතකොට ප්‍රතික්ෂේප කිරීමක් ඇති ඒ ප්‍රතික්ෂේප කිරීම තුළ දැන් කාලයක් ඉතාම ආදරෙන් සෙනෙහසින් ඇලීමෙන් බැඳීමෙන් ඉඳලා එකවරම අර සියල්ල ප්‍රතික්ෂේප කරලා දේවල් අතහැර දමන. එතකොට ප්‍රඥා මූලිකව ඥාන සංප්‍රයුක්තව යම්කිසි දෙයක දුර්වලකම ආදීනවය දැකලා ප්‍රඥාවෙන් දේවල් අතහරින්නටත් පුළුවන්. කලකිරීමෙන්, ගැටීමෙන්, දේශසහගතව ප්‍රතික්ෂේප කිරීමෙන් දේවල් අතහරින්නත් පුළුවන්. එතකොට නෛෂ්කාම්මයේ තියෙන්නේ අතහරින ගුණය, ද්වේෂයේ තියෙන්නේ අතහරින ගුණය. ගැටෙනවා කියන්නේ එතන අතහරින්නනේ උත්සාහ කරන්නේ. එක්කෝ ඒ දේ අතහරිනවා, එක්කෝ ඒකෙන් මම අයින් වෙනවා. ඔය දෙකෙන් මොකක් හරි අරමුණෙන් ඈත් වීම. එක්කෝ මගෙන් අරමුණ ඈත් කරනවා, එක්කෝ අරමුණෙන් මං ඈත් වෙනවා. ඔය ඔය දෙවිදිහටම ද්වේෂ මූලකව අපි දේවල් අතහරින්න උත්සාහ කරනවා. එතකොට දැන් බාහිරින් බැලූ බැල්මට අපිට පේනවා නෛෂ්කාම්‍ය අධ්‍යාසයෙන් කියන්නේ ප්‍රඥා මූලිකවත් දේවල් අතහරිනවා ද්වේෂ මූලිකවත් දේවල් අතහරිනවා මේ දෙකේම බාහිරින් බැලූ බැල්මට යම්කිසි සමානකමක් තියෙනවා හැබැයි මෙහි තියෙන ඇතුළත සුවිශේෂත්වය ඇතුළත තියෙන වෙනස හරියට හඳුනාගත්තේ නැති වෙනකොට තමයි බොහෝ දෙනා ওই දෙක එකට පටලවා ගන්නේ එතකොට නායක හමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ නෛෂ්කාම්‍යතා වේශයෙන් කොහොමද වංචනික ද්වේෂය ක්‍රියාත්මක වෙන්නේ? බාහිරින් අතහැරීමේ ස්වરૂපය දකිනවා දේවල් අත්හැරියා කියන ගුණය දකිනවා හැබැයි අභ්‍යන්තර මනෝභාවයකට පදනම් වුනේ කුමක්ද කියලා හරියට තේරුම් ගන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථා තමයි නායක හමුදුරුවෝ කිහිපයක් මෙතනදී පැහැදිලි කරන්නේ බලාපොරොත්තු කඩ වූ අවස්ථාවල. ඒ කියන්නේ දැන් මේ තනත්තා සමගමයි මම විවාහ වෙන්නේ කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ඒ තනත්තා වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. මං ජීවිතේ ආයේ කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියන තීරණයකට එනවා. එතකොට ඒ තීරණය තුල තියෙන්නේ ඇත්තටම මේ කාමයන් දුක් සහිතයි මේවා මට ඕන විදිහට මගේ කැමැත්තට අනුව පවත්වන්නට බෑ. හැම දෙයක්ම අනාත්මයි. ඒ කියන්නේ මට ඕන විදිහට පවතින්නේ නැති නිසානේ බලාපොරොත්තු වෙච්ච හිටපු කෙනා වෙන කෙනෙක් විවාහ කරගත්. ඉතින් මේ මේ කාරණය හරියට තේරුම් අරගෙන නම් ඒත නැත්තා මම අපහු විවාහ වෙන්නේ නැහැ කියලා තීරණය කරන එක විශිෂ්ටයි. නමුත් ඇත්තටම මේ බඳු පදනමක් මතද ඒ තීරණයට එන්නේ. බොහෝ කොට දේශමූලිකව. මම කැමති කෙනත් එක්ක විවාහ වෙන්න ලැබුණ නැත්තම් මම ජීවිතේටවත් විවාහ වෙන්නේ නැහැ. ඊළඟට මම කැමති කෙනා වෙන කෙනෙක් විවාහ කරගත්තා නම් මම විවාහ නොවී ඉඳලා ජීවිත කාලෙම එයාට පීඩාවක් ඇති කරනවා. එතකොට දැන් මම විවාහ නොවි ඉන්නව දකින දකින ගානේ අර මනුස්සයා හූල්ලනවනේ. ඉතින් ඒ නිසා ওই මිනිහට දෙන්න තියෙන හොඳම දඬුවම තමයි මම විවාහ. එතකොට අනිත් එක්කෙනාට පීඩා ඇති කරන්න තමයි විවාහ නොවෙන්නේ. මේ මනුස්සයා පීඩා විඳිනව නැද්ද දන්නේ නැහැ. සමහර වෙලාවට මේ මනුස්සයා සතුටින් ජීවත් වෙනවා. එයා දුක් විඳිනවා කියලා හිතාගෙන මෙයා දුක් විඳිනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩාක් තැන්වල Tamanගේ බලාපොරොත්තු කඩ වුණාම ඒ කඩවීම තුළ Taman ගොඩාක් ඇලොම් කරපු බැඳුණු ගොඩක් තදින් අල්ලගෙන හිටපු උපාදාන කරගත්තු කාම වස්තුන් පුද්ගලයන් සැනකින් අතහරින්නට පුළුවන්. ඉතින් නෛෂ්කාම්‍යාද්වාසයෙන් අතහරිනවට වඩා ඉක්මනින් සහ පහසුවෙන් අතහරින්න පුළුවන් ද්වේෂය. දැන් ඒ द्वේෂයෙන් අතහරිනකොට තමන් සතු ගේ දොර ඉඩකඩම් යාන වාහන රැකී ආරක්ෂා ව්‍යාපාර කෙත්වතු මේ සියල්ල අතහරින්න පුළුවන් බිරිඳ සැමියා දරුවෝ මේ ඒවා විතරක් නෙමේ ඕනනම් තමන්ගේ ජීවිතයත් අතහරින්න පුළුවන් මිනිස්සු සියදිවි නසාගන්නේ සසර નિසරු බව දැකලා නෙමේ මම කැමති විදිහට ජීවත් වෙන්න නැත්තම් මට ඕනේ එතකොට ජීවිත දැන් නයිස්කාමයෙන් ජීවිතය අතහරිනවා කියන එක කරන්න පුළුවන් මහ බෝසත්වරුන්ටයි ඒ කියන්නේ දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී. පරමත්ත පාරමී කියන තැනට යනකොට තමයි අනුන්ගේ යහපතෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න ඕනේ. ඉතින් මේ මහබෝසත්තුරු කරනවා වගේ දෙයක් අපට පේනවා. දැන් ওই පහුගිය කාලේ එහෙම අපි දැක්කේ තමන් මොකක් හරි ඉල්ලීමක් කරනවා. ඒක ඉටුනේ නැත්තම් ගිනි තියාගෙන මැරෙනවා. දැන් අර එක ස්වාමින් වහන්සේ නමක් ගව ඝාතනය නවත්තන්න කියලා දැන් ඒක කළේ නැහැ කියලා ගිනි තියාගෙන මැරුණා. අපේ හඳුනේ මහනුවරදි සිද්ධ වුණේ කල්දා මාලිගාවේදී පොය දවසේ S2කට දැකපු දෙයක්. ඔව් ඔව්. එතකොට දැන් මේ වගේ සිදුවීම් අර්ථකථනය කරනවා අර මහබෝසත්වරයෙකුගේ දාන පරමත්ත පාරමිතාව වගේ තමයි දැන් මේක විග්‍රහ කරන්නේ. එතකොට ඇත්තටම බෝසත්වරයෙකුගේ දාන පරමත්ත පාරමිතාව සහ මෙහි තියෙන වෙනස මොකක්ද? අපි තේරුම් ගන්න ඕනේ බෝසත්වරයෙක් ඒ පරිත්‍යාගය කරන්නේ මගේ ඉල්ලීම දිනා ගන්න ගිහිල්ලා මගේ ඉල්ලීම ඉටු කළේ නැත්නම් මම දිවිනසා ගන්නවා කියලා නෙමෙයි. තව බොහෝ දෙනාට යහපත කරන්න. එතකොට දැන් උන්වහන්සේ දිවිනසා ගත්තාම උන්වහන්සේගේ ඉල්ලීම ඉටු වෙනවා නම් කමක් නැහැ. ඉතින් හරක් ටික ඝාතනය වෙන එක නවතින්නෙත් නැහැ. තමන්ගේ ජීවිතයත් නැහැ. සමහරට හඳුනේ ජීවතුන් අතර හිටියනම් ඊට වඩා සේවයක් කරන්න තිබුණා. ජීවතුන් අතර හිටියනම් උන්වහන්සේට සේවයක් කරන්නත් තිබුණා. ඒතකොට හරකුන්ගේ ජීවිතේ නැති වුණත් උන්වහන්සේට මිනිස්සෙක් හැටියට භික්ෂුවක් හැටියට තව ලොකු සේවයක් කරන්න තිබ්බන්නේ. මීට වඩා එවෙනින් තව සටන් කරන්න තිබුණා. තව තව ඉදිරියට පෙනී ඉන්න තිබුණා. පෙනී හිටින්න තිබුණා, සංවිධාන ඇති කරන්න තිබුණා, පිරිස් කුළු ගන්වන්නට තිබුණා, ඒ වෙනුවෙන් නීති සම්පාදනය කරන්නට බලපෑම් කරන්න තිබුණා. එතකොට දිවිනසා ගන්නවයි කියන එක මොන පදනමකද ඒක කරන්නේ? ඉතින් ඒකයි අපි සිහිපත් කළේ සූක්ෂම වංචනික द्वේෂය මතුවෙන් පස්සේ මම කැමති දේ සිද්ධ වෙන්නේ නැත්නම් මම මේ ඔක්කොම අතහැරලා දානවා. එහෙම නැත්නම් ඒ අයට පාඩමක් උගන්වන්න, ඒ අයට රිද්දන්න, ඒ අයට දනවන්න, ඒ අයට අරුබුදයකටපත් කරන්න මම මගේ ජීවිතේ විනාශ කරගන්නවා. ඉතින් ඒ වගේ තත්වයකටපත් වෙනකොට ඒවා ඊ타ත්ම ලාමක මනෝභාවයන්. ඒවෙන් යම්කිසි ආందోලනයක් ඇතිකරන්න පුළුවන් විය හැකියි. දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් යම්කිසි ආందోලනයක් ඇති කරන්න පුළුවන් විය හැකියි. තව පාර්ශවයෙන් ලැජ්ජාවට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. අපහසුතාවට පත් කරන්න පුළුවන්. නමුත් මානසික වශයෙන් ගත්තන් පස්සේ ඒ තැන්වල තියෙන්නේ නිවැරදි මනෝභාවයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මේවා එක එක්කිනා එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ධර්මානුකූලව. එතකොට ධර්මානුකූලව බලනකොට බෝසත්තරේකුගේ පරමත්ත පාරමිතාව. ඒ කියන්නේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ ජීවිතේ අතහරින්නේ තව බොහෝ දෙනාට ඒකෙන් යහපතක් කරන්නට පසුබිම සැලසෙන විදිහටයි. ඉතින් ඒ විදිහට හරියට දැකලා හරියට තේරුම් අරගෙන ඒ ජීවිත පරිත්‍යාගය කරනවා නම් ඒක සුවිශේෂ කාරණයක්. අනිත් එක තමයි බෝසත්වරයෙක් එහෙම නිකන් තමන් විසින් ගිනි තියාගෙන බෙල්ල කපාගෙන එහෙම කරන එකක් නෙවෙයි කරන්නේ අනුන් අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැපකිරීමක් එතන කරන්නේ. ජීවිතේ පරිත්‍යාග කරනවා කියන්නේ මේ දිවිනසා ගන්නවා කියන කතන්දරයක් නෙමෙයි. අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ට කොච්චර අනර්ථයක් සිද්ධ වුණත් තමන්ගේ දිවි තොර වුණත් ඒක නොතකා අනුන් වෙනුවෙන්. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි ශහන් මහත්තයා අර පහුගිය කාලේ අපට ආරංචි වුණේ එක අම්මා කෙනෙක් අර විදුලි සෝපාවක යනකොට තමන්ගේ දරුවා ඒ විදුලි සෝපාව ඇතුළට වැටෙනවා. වැටෙනකොට ඒ අම්මා ඒ මැදට පනිනවා. පැනලා මං හිතන්නේ අම්මගේ ජීවිතේ විනාශ වෙනවා එතනදී. නමුත් අර දරුවා බේරගන්න. එතකොට අන්න මේ ජීවිත පරිත්‍යාගයෙන් රැකීම එතකොට ඇය බෝසත්වරයෙක්ද නැද්ද කියන්න දන්නේ හැබැයි ඒ බෝසත්වරයෙක් කරනවා වගේ වැඩක් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් ජීවිතයක් රකින්න ජීවිතයක් රකින්න දරුවාගේ ජීවිතේ රකින්න. එතකොට අම්මන්ට මේකේ අනතුර නොපෙනෙනව නෙමෙයි. හැබැයි අනතුර පෙනුණා වුණාට තමන්ගේ ජීවිතේ නොතකා දරුවාගේ ජීවිතය ගැන හිතලා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක සියදිවි නසා ගැනීමක් නෙමෙයි. එතන කරන්නේ ජීවිත පරිත්‍යාගයක්. අනේකාගේ ජීවිත රැක ගන්න. එතකොට ජීවිත පරිත්‍යාගය වෙනයි, දිවි නසා ගැනීම වෙනයි. ජීවිත පරිත්‍යාගයක් කරන්නට පුළුවන් ප්‍රඥාවෙන් සහ නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසයෙන්. අනුන්ගේ යහපත වෙනුයි. හැබැයි සියදිවි නසා ගැනීමක් කරනකොට Tamanට නොදැනුවත්වම සූක්ෂම ද්වේෂ එතන ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් සමහර වෙලාවට ඊටාම හොඳින් මනස පුහුණු කරපු භික්ෂූන් වහන්සේලා පවා දිවි නසාගත්තු අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි දිවි නසාගෙන දිවි නසාගෙන අපි හිතමු බෙල්ල කපාගත්තා කියලා. ඒ වේදනාව අරමුණු කරගෙන වේදනානුස්සති කර්මස්ථානය, වේදනානුස්සති සතිපට්ඨානය වඩලා අවසාන මොහොතේ රහත් වෙන්න පුළුවන් වුණා සමහරුන්ට. ඉතින් ඒක ඊටාම කලාතුරකින් සුවිශේෂ අවස්ථාවක්. ඒ නිසා ඒක සාධාරණීකරණය කරන්න බෑ හැමතැනටම. ඉතින් උන්වහන්සේලාට එහෙම පුළුවන් වුණා නම් අනිත් කෙනාට බැරි මොකද කියලා. එහෙම කරන්න ගියොත් ඉතින් බරපතල අමාරුවකටපත් වෙනවා. ඒ නිසා අපි මේ තැන්වල ක්‍රියාත්මක දැන් අපි හිතමු උන්වහන්සේලා වේදනානුපස්සන සතිපට්ඨානය වඩලා පස්සේ රහත් වුණාට ඒ ගෙල සිඳ ගන්නා අවස්ථාවේදී උන්වහන්සේට සූක්ෂම द्वේෂයක් මතුවෙනවා. ඒ සූක්ෂම द्वේෂය මතුණාට දෙවනුව මනස හොඳට පුහුණු කරලා තියෙනවා නම් සැනකින් මනෝභාවය වෙනස් කරගෙන අර වේදනාව අරමුණු කරගෙන විදර්ශනා කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේ පරිවර්තනයකට එන්න පුළුවන් වෙන්නේ මනස පුහුණු කරලා තියෙන චරිතයකට විතරයි. එහෙම නැති බොහෝ දෙනා අර වංචක ධර්මයටම රැවටිලා ජීවිතේ විනාශ කරගෙන මෙලව විතරක් නෙවෙයි සසරත් විනාශ කරගන්නට බැරි කමක් නැහැ. අපේ හාමුදුරන් වහන්සේ මනාවට පැහැදිලි කළා මේ කරුණු කාරණා පිළිබඳව අප සූක්ෂමව ඊ타ත්ම අරපරිමැස්මෙන් හරි පරිස්සමින් හිතිය යුතු කාරණාවක් බව. විටින් විට හාමුදුරන් වහන්සේ ඇතැම් බාහිර කරුණුත් මේ උසට ගෙනාවා. අපි මේ කාරණාවත් විශේෂයෙන් මතක් කළ යුතුයි මේ වැඩසටහන තරුණ දරුවන්, තරුණ පිරිස් බොහෝ සෙයින් ඇලුම් කරන වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන අපිට දැනගන්නට ලැබෙනවා, දැකගන්නට ලැබෙනවා. බොහෝ දෙනෙක් ඒ ගැන කතා වෙනවා. ඉතින් ඒ නිසා විටක මේ වැඩසටහන බලන ඔබ අද දවසේ මේ මොහොතේ මේ වෙලාවේ සියදි විනාසා ගන්න හිතමින් අවසන් මොහොතේ බලන වැඩසටහන වෙන්නට පුළුවන්. ඒ නිසා මොහොතක් නෙමෙයි දෙවරක් තෙවරක් නෙවෙයි දහස් වරක් ඔබ හිතන්න. අපේ හාමුදුරන් වහන්සේ හරි අපූර්වට මනාවට පැහැදිලි කරා. දේශයෙන් නම් ඔබ ඔබේ ජීවිතයට හානි කරගන්නේ. එයින් සිදුවෙන්නේ තවත් කෙනෙකුට අපහසුතාවයක් ලැජ්ජාවක් නම් ඉන් ලැබෙන ප්‍රයෝජනය බොහොම සුළු කාලයකට පමණයි. ඒ නිසා මේ කරුණු කාරණා පිළිබඳව තවදුරටත් වැඩිදුරටත් අපිට කතා කරන්න අවසර දෙන්න. එමත්ෙන් ප්‍රධාන පාලක නාටක මැදිරියට යන්න. විරාමෙන් අනතුරුව යලිත් අප ඔබ සම්බන්ධ කරගන්නවා සියස රූපවාහිනී මැදිරියේ සිට මෙලෙසින් ඔබ වෙතට ගෙනෙන සුගත පද විවරණ වැඩසටහනට. යලිත් අපේ හම්දුරනේ ඔබ වහන්සේ වෙතට යොමු වෙනවා අපි කතා කරමින් සිටියේ නෛෂ්කාම්‍යතා වේශයෙන් වංචක දේශය කියන කාරණාව. ඔබ වහන්සේ එක දිගට උදාහරණ ගෙනමින් හරි අපූර්වට මනාවට සමාජ ගැටලු වලට සරල උදාහරණ ගෙන දෙමින් සමාජයෙන් උදාහරණ අරගෙන පැහැදිලි කරගෙන ආවා. අපිට කාල වේලාවට નિયમિત ලෙසට ප්‍රධාන පාලක මැදිරියට යන්න උන නිසා මේ වැඩසටහනේ ඉතිරි කොටස දෙවෙනි කොටස දැන් සාකච්ඡා කරන්න වෙනවා. හාමුදුරනේ තව දුරටත් මේ නෛෂ්කාම්‍යතාව වේශයෙන් වංචක ද්වේෂය කියන කාරණාව කතා කරොත් කොහොමද අපිට පැහැදිලි කරගන්න පුළුවන්? ඔව් සයන් මහත්තයා දැන් අපි කතා කළේ මේ යම්කිසි බලාපොරොත්තු කඩවුණු අවස්ථාවක අර විදිහට දේවල් අතහරින්නට පෙළඹෙම. ඉතින් අපි ඒකයි සිහිපත් කළේ දැන් ප්‍රඥාවෙන් දේවල් අතහරින්නට පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙක් ද්වේෂ මූලිකව ඒ වංචක ද්වේෂයට රැවටුනොත් බාහිර දේවල් විතරක් නෙවෙයි සමහරට ජීවිතේ පවා අතහරින්නට පෙළඹෙන්න පුළුවන්. ඉතින් බාහිරින් බලන කෙනාට ඒක ලොකු කැපකිරීමක් පරිත්‍යාගයක් වගේ ඒ මනුස්සයා ජීවිතයත් පරිත්‍යාග කළානේ වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ජීවිතය අනුන්ගේ යහපත වෙනුවෙන් කැපකිරීම වෙනම කාරණයක්. නමුත් සියදු විනාසා ගන්නවා කියන එක වෙනම කාරණයක් කියන බවයි අපි පසුගිය කාරණේදී පැහැදිලි කළේ. ඊළඟට නායක හඳුර පැහැදිලි කරන ප්‍රිය පුද්ගලයන් නැසුණා වූ අවස්ථාවල ඒ කියන්නේ දැන් බලාපොරොත්තු කඩ වුණා කියන අවස්ථාව වගේම තමන් ගොඩාක් ඇලොම් කරමින් හිටපු පුද්ගලයන් තමන්ට අහිමි වුණොත් ඒ බඳු අවස්ථාවලත් පුද්ගලයා අර නෛෂ්ක්‍ම්‍ය ආද්‍යාශයකට එළඹෙන්නට පුළුවන්. ඒ කියන්නේ තමන් විවාහ වෙලා හිටපු බිරිඳ හදිසිය මිය ගියා නම්, සැමිය හදිසිය මිය ගියා නම්, තමන්ගේ දරුවෙක් මිය ගියා නම්, ඉබඳු අවස්ථාවල ඇතිවන කම්පනයත් එක්කලා යම් කෙනෙක් සම්පූර්ණ සියල්ලම අතහරින තත්වයකට එන්නට පුළුවන්. මොකද දැන් සහන් මහත්තයා අපි කියන්නට ඕන මෙතනදී දැන් පටාචාරාව වගේ චරිත ගත්තහම පටාචාරාවට තමන්ගේ සැමියා නැති වුණා. දරුවෝ දෙන්නම නැති වුණා. අම්මා තාත්තා නැති වුණා. සහෝදරය නැති වුණා. උන් හිටිතෙන් නැති වුණා. අන්තිමට ඇඟේ වස්ත්‍රයවත් නැතුවනේ බුදුහාමුදුරුවෝ ළඟට යන්නේ. එතකොට ඉතින් පටාචාරාව කියන්නේ සියල්ලම අහිමි වෙලා ඒ කම්පනයත් එක්කලා තමයි ධම්මකට යොමු වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇයගේ සාංශාරික කුසලතාවයන් සාංශාරිකව පිරූ පාරමිතා ධර්ම මනස පුහුණු කරපු ආකාරය નિවරදිව දැකලා ඇයට ඒ භවයේ ඒ ශක්තිය අවදි කරගන්න පුළුවන්කම තිබුණු නිසා ඒ සඳහා මඟ පෙන්වීමක් කළා. ඒ නිසා ඇයට පුළුවන් වුණා දුක උපන්න තැනින්ම ඒ දුක දුරු කරන කමටහන මතු කරගන්න. දැන් ඇය දුක් උනේ ශෝක උනේ තමන්ගේ සියල්ල අහිමි වුණා කියලානේ. ඒ තමන්ට සියල්ල අහිමි වීමම ඇයට කමටහනක් කරගන්න පුළුවන් වුණා. කෙලස් ධර්ම ප්‍රහාණය කරන්න. ඉතින් ඒ වගේ යම්කිසි කෙනෙකුට හරියට ප්‍රඥාවෙන් කල්පනා කළොත් ඒ අහිමි වීමම කමටහනක් කරගන්න පුළුවන් මේ සංස්කාර ධර්මයන්ගේ nissarattwe නුවණින් දකින්න. නමුත් බොහෝ දෙනාට ඒ අහිමිවීම ද්වේෂමූලික ස්වરૂපයෙන් වංචක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේවල් අතහරින්න. දැන් අපි නිතරම අවධාරණය කරන කාරණේ තමයි මේ වංචක ධර්ම වල තියෙන විශේෂත්වය තමයි මේ කතා කරන්නේ ඇත්තටම ලෝක සම්මත වූ ಗುಣ ගැනයි මේ කතා කරන්නේ. එතකොට මේ කියන කාරණා හැබෑම අවංක ගුණයක් වෙන්නත් පුළුවන්. එතකොට මේවා හැබෑ ගුණයක් හැටියටම මතුවෙන්නත් පුළුවන්. හැබැයි අපි eh, පරිස්සම් උනේ නැතිනම් හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවේ නැත්නම් ඒ ගුණයක් වගේ පෙනෙන කාරණේම අපේ මනසේ වංචක ධර්මයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් තමන්ගේ ප්‍රියශීලී පුද්ගලයන් අහිමි වීමෙන් යම්කිසි කෙනෙක් පැවිද්දට යොමු වෙනවා නම් භාවනා කරන්න යොමු වෙනවා නම් ධර්ම ශ්‍රවණය කරන්න යොමු වෙනවා නම් ඒක වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. එතකොට තමන්ට විවාහ වෙන්න හිටපු ස්ත්‍රිය හෝ පුරුෂයා වෙන විවාහයක් කරගත්තාම තමන් ඒ නිසා හෝ ධම්මකට යොමු වෙනවා නම් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා හෝ මහාන වෙන්න හිතනවා නම් ශ්‍රේෂ්ඨයි. නමුත් ඒ සිතුවිල්ලේ මූලය මොකද්ද? ඇත්තටම Tamanට ඒ ඒ ආකල්පය තියනවද? නිකන් මේකෙන් පලා යන්න මේකෙන් ගැලවෙන්න හිතාගෙනද Taman මෙතනට මේ නිකන් ස්ථාන මාරුවක්ද කරන්නේ? අර කතාවට කියනවනේ කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලේ මාරු වෙන්නේ නැහැ කියලා. ඉතින් නිකන් කැලේ විතරක් මාරු කරලා හරියන්නේ නැහැ. පුල්ලිත් මාරු කරගම එන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. එහෙම නැත්නම් ඇවිල්ලා හරි පුල්ලි මාරු කරගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඉතින් එහෙම එකක් නැතුව අර පුල්ලි පිටින්ම ඇවිල්ලා නිකන් කැලේ මාරු කරලා හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ සඳහා ඒ දේවල් අතහරිනකොට තමන් නැවත නැවත සිතා බලන්නට ඕන අත්හැරීම හොඳයි. නමුත් ඒ අතහැරීමට පදනම් වෙලා තියෙන්නේ කුමක්ද කියන එක. එතකොට මේ විදිහට අර සමීපතම පුද්ගලයෙක්, තමන් ගොඩාක් ඇලුම් කරපු ආදරණීය කෙනෙක්, තමන්ට අහිමි නිසා ධම්මකට යොමු වීම වරදක් කියන එක නෙමෙයි කියන්නේ. ඒ නිසා ඒක වැරදි විදිහට වටහා ගන්න එපා. නමුත් ඒ තුල ඇත්තටම තමන්ගේ මනෝභාවය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා විමසා බැලීමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඒ විදිහට තමන්ගේ ආදරණීයන් අහිමි වීම නිසාම දහමට යොමු වෙලා රහත් වෙච්ච චරිත ගොඩක් අපේ ශාසන ඉතිහාසයේ තියෙනවා. ඒ වගේ තවත් සුවිශේෂ චරිතයක් තමයි කොසල් රජුරුවන්ගේ අමාත්‍යවරයෙක් හිටියා සන්තති අමාත්‍ය. ඒ සන්තති අමාත්‍යවරයා පසල් දනව්වක උද්ගත වෙච්ච යුද්ධයක් ජයගෙන ආවට පස්සේ කොසල් රජුරුව සතුටටපත් වෙලා ඔහුට දින 7ක් රජ සැප හා සමානව සැප විඳින්නට අවස්ථාව සලස්සලා දෙනවා. එතකොට ඔහු නාටිකාංගනාවන් පිරිවරාගෙන මත් වෙලා නොඑක ආකාරයෙන් කම්සැප වින්දා අවසානයේ 7 වෙනි දවසේ ඒ නාටිකාංගනා තමන් ආදරයම කරන වැඩිපුරම ඇලුම් කරන නාටිකාංගනාවත් අරගෙන උයනට ගියා. ඒ උයනට යන අවස්ථාවේ ඔහු හස්තිය පිටේ යනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පෙරමගට වඩිනවා. ඉතින් සන්තති අමාත්‍යා කියන්නේ සද්ධා සම්පන්න කෙනෙක්. හැබැයි අර අවස්ථාවේ බුදුහාඳුරෝ ගණන් ගත්තේ නැහැ. බුදුහාඳුරංග දැකලත් ඒ ගැන එච්චර තැකීමක් කළේ නැහැ. ඔහු යන ගමන ගියා. බුදුහාඳුරෝ සිහිපත් කරනවා ඔය ගියාට හවස මාව හොයාගෙන එනවයි කියලා. ඉතින් ඇත්තටම ඔහු ගිහිල්ලා මේ මත්පැන් බීලා ඉතින් අර නාටිකාංගනාව නටනවා. ඒ දිහා බලාගෙන හිටිය නාටිකාංගනාවත් දැන් දින 7ක් මුළුල්ලේ ඔහු වෙනුවෙන් කැප වෙලා කන්නේ බොන්නේ නැතුව ඒ ඇතිවෙච්ච වෙහසත් එක්කලා නටලා නටලා ඒ මේ නර්තන පීඨිකාව මතම එහෙමම මැරිලම වැටුණා. ඉතින් අන්තිමට තමන් ගොඩාක් ආදරය කළ තමන්ව සතුටු කළ මේ නාටිකාංගනාව මැරිලා වැටුණාට පස්සේ සන්තති අමාත්‍යයට ඒක දරා ගන්න අමාරු වුණා. පස්සේ අර මලකඳ දෝතින් අරගෙන බුදුහාමුදුරුව හොයාගෙන එනවා. ඇවිල්ලා මලකඳ ඉදිරියේ තියාගෙන ඒ ගැන හඬා වැළපෙනකොට බුදුරජාණන් වහන්සේ ඔහුට ජීවිතයේ අස්තිර බව ගැන තමන් ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමේ දුක පිළිබඳව ඒ දුක ඇති වෙන්නේ ඇලුම් කරපු නිසායි කියන බව පැහැදිලි කරමින් දහම් දේශනවා ඒ දේශනාවෙන්ම ඔහු අරහත්ත්වයටපත් වෙනවා එතකොට සන්තති අමාත්‍යවරයාට අරහත්ත්වයටපත් වෙන්නට කමටහන උනේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය පුද්ගලයන්ගෙන් අහිමි වීමේ දුක්ඛය. ඉතින් ඒ නිසා මේ ප්‍රියමනාප පුද්ගලයන් අහිමි වීම ආදරණීයන් අහිමි වීම බලාපොරොත්තු කඩවීම මේවා ඊටා ගැඹුරු ලෝක ධර්මතා ඒවා හඳුනා ගන්නට පුළුවන් නම් අපට සිහිනුවණින් යුක්තව ඒවා අපට ධර්ම මාර්ගයට යොමු වෙන්න හොඳම නිමිත්තක් වෙනවා හොඳම කමටහනක් වෙනවා. නමුත් අපි ඒවා ගැන පරිස්සමින් හිතුවේ නැතිනම් සති සම්පජඤ්ඤයෙන් ඒවා දිහා බැලුවේ නැත්නම් අපිට නොදැනුවත්වම වංචක ද්වේෂය ඒ තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් මට දැන් මගේ ආදරණීයන් අහිමි වුණාට පස්සේ මේ එකම දෙයක්වත් වැඩක් නැහැ කියලා සියල්ල අතහැර දමන්නට පුළුවන්. ඒකට ඒ අත්හැරීම තුළ ගුණයක් නොවේයි එහෙම වුණොත් වැඩෙන්නේ සූක්ෂම ක්ලේශ ධර්මය. එතකොට තමන් ගොඩාක් දේවල් අතහැරපු කෙනෙක් වගේ හිතාගෙන හිටියට අවසානයේ තමන් හිර පුළුවන් ඉදිරියට යද්දී. ඉතින් මේ මේවා ගැන අපි තේරුම් ගැනීමේ වැදගත්කම තමයි අපි මේ නිවන් මඟ යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකපාරට රහත් වීමක් ගැන නෙමෙයි බුදුදහමේ කියන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. මේක අනුපූර්ව ප්‍රතිපදාව. ඉතින් මේ අනුපූර්ව ප්‍රතිපදාවේ මම දැන් පියවර ගණනාවක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ කියලා අපට අපි ගැන හිතුණට අපි ඇත්තටම ඉදිරියට ඇවිල්ලා නැහැ මේ එකතන පල් වෙලා විතරක් නම් අපි ලොකු මුලාවකටපත් වෙනවා. අන්න ඒකයි මේ වංචක ධර්ම ගැන අපි තේරුම් ගන්න. මම මම දැන් ගොඩාක් දේවල් අතහැරලායි මේ මහාන වෙන්න ආවේ. මට ගොඩක් දේ අතහරින්න පුළුවන් වගේ හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තට මෙතන වැඩිලා තියෙන්නේ නෛෂ්කම්ම්‍ය ආද්‍යාසෙ නෙමෙයි නම් එතන වැඩිලා තියෙන සූක්ෂම द्वේෂය නම් තමන් ගැන ලොකු ආකල්පයක් ඇති කරගෙන හිටියට තමන් ඉන්නේ ප්‍රාථමික තත්ත්වයක. අන්න එතනයි රැවටීම. ඉතින් ඒ නිසා අපි නැවත නැවත සිතා බලන්නට ඕන එකපාරට රහත් වෙන්න බෑ. අපි අනුක්‍රමයෙන් ඉදිරියට යන්න ඕන. නමුත් ඉදිරියට යනවයි කියලා හිතුවට නිකන් එතන අපි හිතාගත්තු දෙයක් විතර නම් හැබෑවට තමන්ගේ මනස එතනට වැඩිලා නැත්තම් එතන අපි ලොකු අර්බුදයක හිර වෙනවා. ඒ නිසයි මේවා ගැන අපි සිතා බැලිය යුත්තේ. ඊළඟට නායක හම්දුරෝ පැහැදිලි කරනවා වස්තු භංගත්වයට පැමිණියාවෝද. ඒ කියන්නේ ශහන් මහත්තයා දැන් සමහර අවස්ථාවලදී සමහර පුද්ගලයින්ට ජීවත් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි තමන් ගොඩනගාගෙන හිටපු පෞරුෂය, තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු, තමන්ගේ අභිමානය, තමන් හිටපු තත්ත්වය යම් ප්‍රමාණයකට කඩා වැටුනහම ඔහු ජීවිතය ගැනම කලකිරෙනවා. උදාහරණයක් හැටියට දැන් අපි හිතමුකෝ දැන් සුනාමිය ආවහම මිනිස්සුන්ට බොහෝ දේවල් අහිමි වුණා. අහිමි වෙලා හැබැයි ජීවත් වෙච්ච අයට තවදුරටත් ජීවිතේ පවත්වන්න බැරි කමක් නැහැ. හැබැයි අර අනපේක්ෂිත අවස්ථාවක දේවල් අහිමි වුණාම මිනිස්සු ඊටු ටිකත් අතහැරලා දානවා. දැන් අපි හිතමු මේ වෙලාවේ මේ ලංකාවේ පවතින වාතාවරණය ගත්තන් පස්සේ මිනිසුන්ට යම් යම් පීඩාවන් පවතිනවා. එතකොට මේ පීඩාවන් එක්කලා මිනිසුන්ට ජීවිතේ ගැට ගහගෙන යන්නට මාවතක් විවර කරගන්න බැරි කමක් නැහැ. හැබැයි අර නැති වෙච්ච එකත් එක්කලාම ගැටි ගැටි හැපි හැපි ඒකට ප්‍රතික්‍රියා දක්වන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ සමහර කෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ මම බලාපොරොත්තු වෙච්ච විදිහට නැතිනම් ඒකෙන් ටිකක් හරි අහිමි වුණා නම් මට ඕනෙම නැහැ. අර අර පුංචි කාලේ අපිට මතකයිනේ ලොකු කෑල්ල නැත්තම් ඕනේ නැහැ මට. එතකොට ලොකු කෑල්ල දෙනවා නම් ගන්නවා. ලොකු කෑල්ල නැත්තම් පොඩි කෑල්ල ඕනේ නැහැ. එතකොට එහෙමනම් නොකා ඉන්නවා. එත අන්න ඒ වගේ තීරණ වලට එනවා. ඉතින් පොඩි කෑල්ල හරි නොකා ඉන්නවට වඩා පොඩි කෑල්ල හරි හම් වෙන එක හොඳයි. නෑ එහෙම නෑ. ලොකු කෑල්ල නැත්තම් ඕනේ නෑ. අන්න ඒ වගේ තීරණ වලට එනවා. ඉතින් එතන ඒ වගේ තැන්වල තියෙන සූක්ෂම ද්වේෂයයි. ඒ නිසා මහානායක හඳුර පැහැදිලි කරනෝ ඒ විදිහට බලාපොරොත්තු කඩවුණු අවස්ථාව, ප්‍රිය පුද්ගලයන් නැසුණු අවස්ථා, වස්තු භංගත්වයට පැමිණි අවස්ථා, එබඳු අවස්ථාවල සමහර ස්ත්‍රීන් සමහර පුරුෂයන් හිස මුඩු කරලා පැවිදි වෙනවා දසසිල් සමාදන් වෙනවා ගිහිගේ අතහරිනවා ඊළඟට සමහර පැවිද්දෝ විහාරාරාම අතහැරලා ආරණ්‍යගත වෙනවා ඉතින් අපි අර මුලින් කිව්වා වගේ ආරණ්‍යගත වීම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම ගිහි වුණත් පැවිදි වුණත් තමන් වඩාම ඇලුම් කරන දේවල් අත්හැරීම ශ්‍රේෂ්ඨයි. නමුත් ඒ අතහැරීම තුළ සැබෑවට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සිහියෙන් නුවණින් යුක්තව ඒවාහි පවතින nissarattwය අනාත්ම ලක්ෂණය අනිත්‍ය බව දුක්ඛ ලක්ෂණය මේවා નિවරදිව වටහා ගැනීමක්ද එහෙම නැත්නම් මම ප්‍රිය කරන මම ඇලුම් කරන ස්වභාවයෙන් දේවල් නැතිනම් මට කිසිවක් ඕන නැහැ කියලා අතහැරීමක්ද කියන බව පරිස්සමින් තේරුම් ගන්න ඕන ඒ සූක්ෂම தત્ත්වේ වටහා ගන්න බැරි වුණොත් අපි ගැඹුරු නෛෂ්කාම්‍ය අධ්‍යාශයකින් ක්‍රියා කරනවා අපි නිවන ළඟටම ගිහිල්ලා ඉන්නවා වගේ හිතාගෙන හිටියට අපි තුල වංචක द्वේෂය ක්‍රියාත්මක වෙලා එයට රැවටිලා නම් අපි ඊටාම ඉහළ මට්ටමක් පිළිබඳව අදහස් ඇති කරගෙන හිටියට වඩාම ප්‍රාථමික தત્ත්වයක තමන් දුර්වල මට්ටමක පවතින්නට පුළුවන්. ඉතින් ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නට මේ කරුණ අපට වැදගත් වෙනවා. අපේ හම්දුරන් වහන්සේ සඳහන් කළ කරුණු කාරණා අතරේ අත්හැරීම මේ සියලු සාධක සමාජ අගයට ලක් කරන සාධක ඊටමත් මෙහෙලින් අපි අගය කරනවා ප්‍රශංසාවට ලක් කරනවා නමුත් එය සිදු කරන්නේ කුමන කාරණයක් මතද අපට පහළ වෙන සිතුවිල්ල කුමක්ද කියන වග දෙවරක් දෙවරක් නොව වරින් වර ඔබ දහස් වරක් එය සිතනවා නම් එයයි වැදගත්ම කාරණාව කියන වගයි හාමුදුරන් වහන්සේ පැහැදිලි කළේ ඉතින් අද දවස පුරාවට හෝරාවකට ආසන්න කාලයක් අපි ඔබත් එක්ක සුගත පද විවරණ වැඩසටහනින් ඔබට මට අපට හමුවන වංචක ධර්ම දේශයක් ලෙසට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ යහපතක් කරන බවට ඔබට මට අපට හිතෙනවා. ඒ ගැන කතා කළා. ඉතින් සසරකීම නිවනයි නිවනට මඟ දහමයි දහමට මඟ සොයා යන ඔබට ඒ මඟ කියා දෙන්නට අපට ඒ මඟ පෙන්වා දෙන්නට අදත් මේ වැඩසටහනට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි පූජ්‍යපද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වන් වහන්සේ ඔබ වහන්සේට අද දවසේත් අප පුණ්‍යානුමෝදනා කරනවා ඉතාමත්ම ගෞරවයෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට රටට ගමට අපට බෞද්ධයාට සිදු කරන මේ ශාසනික සේවය වෙනුවෙන් ඒ වගේමයි අද දවසෙත් හැමදාමත් සිරිත් පරිදි අප සිහිපත් කරනවා මේ වැඩසටහනට නිරන්තර අවවාද අනුශාසනා තිලන කරන සියසමාධිචාලයේ ගරු සභාපති තැන්පත් PKE අධිකාරම් මැතිතුමන් එම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනිය ඇතුළු සමස්ත සිය ස්වරූපවාහිනී නාලිකාවේ මේ වැඩසටහන රටට ගෙනෙන්නට ලොවට පෙනෙන්නට ඔබට ගෙනෙන්නට ගෙනෙන දායකත්වය වෙනුවෙන්. ඉතින් මේ සියලුම දෙනාව සිහිපත් කරන අතරතුරේ අපට වැදගත්ම පිරිස බවට පත්වන්නේ සියස රූපවාහිනිය සියසින් නරඹන ඔබට ඒ නිසයි අප ඔබට අපව නරඹන්නට තිබෙන අවකාශය තවදුරටත් වැඩිදුරටත් තාක්ෂණිකවත්ය පුළුල් කොට තිබෙන්නේ. ඒ අනුව POTV 95 නාලිකාවෙන් සියස රූපවාහිනිය නරඹන ඔබට දැන් අන්තර්ජාලය ඔස්සේ YouTube නාලිකාවක් ලෙසට CS TV ලෙසට මේ වැඩසටහන සුගත පද විවරණ නරඹන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම මුහුණු පොතේ Facebook පිටුව අප CS නාලිකාව ලෙසට නම් කර තිබෙනවා. එයටත් ඔබට දායක වන්නට එකතු වන්නට හැකියාව තිබෙන බව මතක් කරමින් අද දවසට මේ වැඩසටහනට නිමාව ගෙනෙන්නට අපට අවසර සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය ඔබටත් රටටත් මගේ ආදරණීය රටවැසියන්ටත් යහපතක්ම වේවා